දේශකයන්න් වහන්සේ කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම මහා විහාරස්ත විද්‍යානිකේත පිරිවෙන් පරිවිනාධිපති හා සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගම්මන අමරකීර්ති ස්වාමීන් වහන්සේ දර්ප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 ඒකං සමයං භගවා සාවත්තයන් විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත් ගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසේදීති අංගුත්තර නිකායේ තිබෙන මනරම් සූත්‍ර දේශනාවක් තමයි අද මම මාතෘකා කරගත්තේ මේ සූත්‍රයේ නම තමයි සාරිපුත්ත සීහනාද සූත්‍රය. ලෝතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් මහවිහාරයේ වැඩ හිඳිනකොට අපි සරියුත් මහරහතන් වහන්සේ ඒ ධම් සභාවේ වැඩ හිඳිනවා. අනිකුත් ස්වාමින් වහන්සේලා වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධම් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න ඉදිරියට යනවා. ඉදිරියට ගිහින් උන්වහන්සේ වන්දනා කරලා ස්වාමීනි මට ජනපද චාරිකාවට අවසර දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ දන්නවා ඒකට ඔබ වහන්සේට මේ කාලයයි කියලා. අවසර දෙනවා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා වන්දනා කරලා වටේම ගිහිලා වන්දනා කරලා උන්වහන්සේ ධම් සභාවෙන් එළියට වැඩම කරනවා. මෙහෙම වැඩම කරන වෙලාවේදී උන්වහන්සේ තුල තිබුණු අභිමානවත්කමට උන්වහන්සේ කියපු වචනෙට භාග්‍යවතුන් වහන්සේ දක්වපු ප්‍රතිචාරයට මේ ධම් සභාවෙම හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ඊර්ෂ්‍යා හිතෙනවා. බලන්න මේ බුදුහාමුදුරුවෝ කිව්ව ගමන්ම මේ හාමුදුරුවන්ට යන්න අවසර දුන්නා. පුදුම සැලකිල්ලක් මේ සරියුත් මහරහතන් වහන්සේට තියෙන්නේ කියලා මේ හාමුදුරුවන්ට ඊර්ෂ්‍යා හිතුණා. තරහක් ආවා. නැගිටලා වේගෙන් ගියා බුදුහාමුදුරුවෝ ළඟට. අර භික්ෂුව. ගිහින් බුදුහාමුදුරුවන්ට කියනවා බලන්න බුදු පියාණනි දැන් මෙතනින් වැඩිය ඔබ වහන්සේගේ මහලොකු ධර්මසේනාධිපතින් වහන්සේ. උන්වහන්සේ යනකොට මගේ ඇඟේ හැප්පිලා ගියේ. දොසක් කරලා ඒක නිදොස් කරගන්නවත් නැතුව ගියේ. මගෙන් සමාව ගන්නවත් නැතුව ගියේ. මගේ ඇඟේ හැප්පිලා ගියේ. පින්නතුනේ මොකද්ද වෙලා තියෙන්නේ අටුවාවේ සඳහන් වෙනවා සැරියොත් මහරහතන් වහන්සේ වැඩම කරන වෙලාවේදී උන්වහන්සේගේ සිවුරු කොනක් මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ ගෑවිලා. ඒකට මේ තරහක් ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ හැටි එහෙම තමයි. හාමුදුරු කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ තවත් හාමුදුරු කෙනෙක්. නීතිඥයෙකුට ඊර්ෂ්‍යා කරන්නේ තවත් නීතිඥයෙක්මයි. වෛද්‍යවරයෙක් ගැන වැඩිපුරම ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ දොස් දකින්නේ වෛද්‍යවරයෙක්. ගුවන් විදුලි සංස්ථාවෙත් එහෙමද මම දන්නේ නැහැ. හුඟක් ආයතනවල අපි දකිනවා ඒක. දැන් මේ හාමුදුරුවෝ කේන්තියෙන් බුදුහාමුදුරන්ට චෝදනාවක් කරා මේ සරියුත් මහරහතන් වහන්සේ ගැන. සරියුත් හාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවෝ හොඳට දන්නවා. හැබැයි මේ නඩුව විභාග කරන්න ඕනේ. විභාග කළේ නැත්නම් එහෙම මේ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ටත් බණේවි. ලොකු අයට එහෙම තමයි සැලකන්නේ අපි කිව්වොත් විතරයි අපි ගණන් ගන්නෙ නෑ අපි පොඩිනේ ඒ කියලා බුදුහාඳුරන්ටත් ආර්යෝපවාදයක් කරලා මේ භික්ෂුව පව් කරගනී කියලා දැන් නම් එහෙමයි. ඉතින් ලොකු ලොකු අයට වෙන වෙනම නීති, පොඩි අයට වෙනම නීති. හැබැයි බුදුහාමුදුරුව මේ නඩුව විසඳන්න තීරණය කරලා එතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට ගිහින් සරියුත් හාමුදුරුවන්ට කියන්න භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට අමතනවා කියලා එක්කන් එන්න කිව්ව නැවත. උන්වහන්සේ ගියා සරියුත් මහරහතන් වහන්සේ නැවත වැඩම කරවාගෙන ඉන්න. මේ ධම් සභාවේ හිටිය තවත් හාමුදුරුවන් වහන්සේලා දෙනම සරියුත් හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. එක්කෙනෙක් තමයි මුගලන් මහරහතන් වහන්සේ. අනිත් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ. දැන් උන්වහන්සේලා දෙනම දැනගත්තා මේ නඩුව විසඳනවා කියලා කියන්නේ සැරියුත් හාමුදුරුව අද සිංහනාදයක්මයි කරන්නේ. ඒ හින්දා සියලුම කාමරවලට ගිහිලා සැරත් නුවර ජේතවනාරාමේ දොරවල් වලට තට්ටු කරලා කිව්වා ඔබ වහන්සේලා කාමරවලට වෙලා ඉන්න එපා එන්න ධම් සභාවට අද සැරියුත් හාමුදුරුව සිංහනාද පවත්වනවා. සියලු දෙනා වහන්සේම රැස් වුණා. සියලු දෙනා වහන්සේම රැස් වුණා. මොකද්ද පින්නතුනේ සිංහනාදය කියලා කියන්නේ? සිංහයා කියලා කියන්නේ මහා කම්මැලි ජාතිය සතෙක්. සිංහයා කියන්නේ කම්මැලියෙක්. බඩගිනි එනකන් පැත්තකට වෙලා බුදියාගෙන ඉන්න ජාතිය සතෙක් තමයි සිංහයා. අපේ ජාතියටත් ওই සිංහලාංජනේ වැටිච්ච එකේ කාරණාවක්ද මන් දන්නේ එහෙම පොඩි කම්මැලිකමක් නම් තියෙනවා නේද? හැබැයි මේ සිංහයා බඩගිනි වුණාම එකපාරටම කැරේට ගිහිල්ලා සත්තු මරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සිංහනාදයක් කරනවා, ගර්ජනාවක් කරනවා. එහෙම ගර්ජනාවක් කරනකොට ගස්වල බෙනවල ඉන්න සත්තු එළියට ඇවිල්ලා ඉන්නවා නම් බෙනවලට ගිහිල්ලා හැංගෙනවා. උඩින් පියාඹන්න පුළුවන් සත්තු අහසට නැගලා පියාඹනවා. දියෙන් ගොඩට ඇවිල්ලා ඉන්නවා නම් දියේ ජීවත් වෙන සත්තු දිය ඇතුළට හැංගෙනවා. අවස්ථාවක් දෙනවා. සිංහනාදේ කරලා මේ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඉතින් කම්මැලිකමට එකෙක් හිටියොත් එහෙම එයා ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ සිංහයාගේ අවවාදය අහන්න නැතුව හිටියොත් එහෙම සිංහයා මරාගෙන කනවා. සිංහයා කියලා ඉන්නේ. හැංගි හොරා ඉන්නේ නැහැ. සිංහයා බය නැහැ. එනිසා මේ සිංහ නාදයක් අද සරියුත් හාමුදුරුවෝ කරන්නේ. නිසා සියලුම ස්වාමින් වහන්සේලාට වඩින්න කියලා කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ ළඟට ආපු සරියුත් හාමුදුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා ඇත්තද ඔබ වහන්සේ මේ භික්ෂුන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මේ හාමුදුරුවන්ට දොසක් කරා කියලා ඇඟේ හැප්පුණා කියලා ඒකට සමාව ඉල්ලන්නෙත් නැතුව මෙතන නික්මුණා කියලා අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා පින්නතුනේ ස්වාමීනි එහෙම චෝදනාවක් මට කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ චෝදනාව කළාට කමක් නැහැ. වෙනත් කෙනෙකුට ඒ කියන්නේ කායගත සතිය වඩන්නේ නැති කෙනෙකුට. මම කායගත සතිය හොඳට වඩන කෙනෙක්. කායගත සතිය වඩන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනෙකුට මේ චෝදනාව කරාට කමක් නැහැ. මොකක්ද මේ කායගත සතිය කියලා කියන්නේ? කාය කියලා කියන්නේ ශරීරයට, ගති කියලා කියන්නේ අනුව, සති කියලා කියන්නේ සිහිය පිහිටුවීම. කායගත සතිය භාවනාව කිහිප ආකාරයකින් යුක්ත වෙනවා පින්නතුනේ. එකක් තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය කය මුල් කරගෙන කරන භාවනාවක්. මනස ඒකාත්මික කරගන්න හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළට ගැනීම. ඊළඟට දීගං වාස්ස සන්තෝ දීගං අස්සසාමීති පජානාති මේ විදිහට හුස්මේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා මේක කායගත සතියේ එක කොටසක් ඊළඟට තිබෙනවා පින්නතුනි පිළිකුල් භාවනාව පටික්කුල මානසිකාර භාවනාව කියලත් මේකට හඳුන්වනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං මේ ආදී කුණුප කොටස් 32 පිළිබඳව සිහියෙන් නුවණින් විමසා බැලීම. ඒකත් මේ කායගත සතියේ කොටසක්. ඒ වගේම තමයි ධාතු මනසිකාර භාවනාව. මේ කියන කේසාලෝමා නඛහදන්තා තචෝ ආදී වූ මේ ශරීර කුණප කොටස් පිළිබඳව ආපෝ තේජෝ වායෝ මේ ආදී සතර මහා භූතයන්ගේ එක්වීම් ස්වභාවය පිළිබඳව එයින් මේ ධාතුන් පිළිබඳව කරන භාවනාව තමයි ධාතු මානසිකාර භාවනාව කියලා කියන්නේ. ඒකත් මේ කය අනුව සිතන භාවනාවක්. ඊළඟට මේ කායගත සතියේ තවත් භාවනාවක් තිබෙනවා අසුබ භාවනාව කියලා. මේ ශරීරය මිය ගියාට පස්සේ මේ ශරීරය ඉදිමෙනවා ඒ වගේම ඕජස් ගලනවා මේ ආදී පිළිවෙලට නව සීවතිකේ ඔබ කියවලා තියෙනවා නම් මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම. දැන් මෙතනදී වඩාත්ම අවධානය යොමු කරන එකක් තමයි ඉරියාපත භාවනාව කියන එක. ඉරියාපත භාවනාව කියලා කියන්නේ පින්නතුනේ කරණීය සූත්‍රය ඔබට මතක නම් චිත්තං චරං නිසින්නෝවා සයානෝවා කියන ටික ඒ කියලා කියන්නේ වාඩි වෙලා ඉන්න එක ඇවිදීම සිතගෙන සිටීම නිදා ගැනීම මෙන්න මේ කියන ඉරියව් පිළිබඳව මනා සිහියෙන් සහ කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කිරීම. ඒ විතරක් නෙවෙයි. ඉදිරියට යෑම පිටිපස්සට යෑම පිළිබඳව සම්මිංජිතේ පසාරිතේ මේ අතපය දෙගහැරීම හැකිලීම පිළිබඳව කරන භාවනාව මේක සිහි කල්පනාවෙන් කිරීම මේක හොඳට තේරුම් ගන්න ආලෝකිතේ විලෝකිතේ අපි ඉදිරිය බලනකොට සිහි කල්පනාවෙන් පසුපස බලනකොට සිහි කල්පනාවෙන් වටපිට බලනකොට සිහි කල්පනාවෙන් මේ විතරක් නෙමේ පින්නතුනේ ආහාර ගන්න වෙලාවට ජලය පානය කරන වෙලාවට මල මුත්‍ර පිත කරන වෙලාවට මේ හැම අවස්ථාවකදීම අපි කරන කටයුතු පිළිබඳව සිහියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කිරීම. සිහියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කිරීම. දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා සමහර උදවිය කියනවා අපිට කාර්ය බහුල තියෙනවා අපිට වැඩ වැඩි ඒ නිසා භාවනා කරන්න වෙලාවක් නැහැ. දැන් හොඳට තේරුම් ගන්න කායගත සතිය බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ පන්සලකට ඇවිල්ලා බද්ද පර්යංකයෙන් හා අර්ධ පර්යංකයෙන් වාඩි වෙලා උජුං කායං පනිදාය සතින් උපට්ඨ පෙත්වා ඒ විදිහට ඍජු කයක් තියාගෙන ඒ විදිහටම නෙවෙයි ඔබ කරන හැම මේ ඉරියාපත භාවනාවේදී ඔබ කරන සෑම ක්‍රියාකාරකමකදීම සිහිය නුවණ පාවිච්චි කරමින් කටයුතු කිරීම. ඔබේ කය පාවිච්චි කරමින් කරන සියලු කටයුතු වලදීම පාපකාරී සිතිවිලි වලින් බැහැර කර ගන්නට සිහියෙන් යුක්තව ඒ කටයුත්තේ නිමග්න වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි gedara ආහාර පාන විසිද්දි ඒ වගේම gedara අතුපතු ගාද්දි වත්ති පිටියේ වැඩක් කරද්දි මේ කටයුතු පිළිබඳව සිහියෙන් කටයුතු කරන්න ඕනේ. මේ හැම ක්‍රියාකාරකමකදීම. ඒක තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. දැන් එතකොට සරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ චෝදනාව වෙනත් කෙනෙකුට කරාට කමක් නැහැ මම මේ ඉරියාපත භාවනාව ඇතුළු කායගත සතිය හොඳට වඩන කෙනෙක්. හොඳයි. දැන් කොහොමුණත් මේ චෝදනාව මට එල්ල කරානේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ මම මේ චෝදනාව බාරගන්නේ හරියට මහ පොළව වගේ. මේ සූත්‍ර දේශනාවේ පින්නතුනේ ආකාර තුනකින් සරියුත් හාමුදුරුවෝ සිංහනාද කරනවා උන්වහන්සේගේ ජීවන ප්‍රතිපදාව සකස් කරගෙන තියෙන ආකාරය. පළවෙනි කාරණා හතරෙන් උන්වහන්සේගේ දරා ගැනීමේ ශක්තිය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා හරියට මම පඨවි එහෙම නැත්නම් මේ මහ පොළව වගේ දරා ගැනීමේ සිතක් තියෙන කෙනෙක්. දැන් මේ මහ පොළොව ගැන කල්පනා කරලා බලන්න පින්නතුනේ හැමෝම මහ පොළොවට ආදරය කරනවද? හැමෝම මහ පොළොවට ආදරය කරන්නේ නැහැ. මේ ස්වභාවික දේවල් විනාශ කරලා පස්කඳු කපලා ඒ වගේම තියෙන පාෂාණයන් සුණු විසුණු කරලා මේ මහ පොළොවට දසවද දෙනවා. ඒ වගේමයි තවත් අය මේ පස සරු කරන්න මේ මහ පොළොව සරු කරන්න වෙහෙස වෙනවා. දැන් මේ දවස්වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යනවා. සමහර උදවිය ලකුණු 100ක් ගත්තාම සමහර පිටිකරුවෝ පිට්ටනිය මැද්දට ගිහිල්ලා දන ගහලා පොළොව සිඹින අවස්ථාවන් දැකලා තියෙනව නේද? පොළොව සිඹිනවා. පොළොවට ආදරය කරනවා. පින්නතුනේ හොඳට මතක තියාගන්න අපේ ඇසට නිරන්තරයෙන් ප්‍රිය රූප පමණක් නෙවෙයි අපිට පේන්නේ. අපේ කනට අපි කැමති දේවල් විතරක් නෙවෙයි ඇසෙන්නේ. අපේ දිවට දැනෙන්නේ කැමති රසවත්ම ස්පර්ශයන් රසයන් නෙවෙයි. නාසයට දැනෙන සුවඳත් ඒ වගේමයි ගතට ලැබෙන ස්පර්ශයත් එහෙමයි. ඒ නිසා ලැබෙන ස්පර්ශයන් දකින රූපයන් අහන ශබ්දයන් එක්ක අපි කැමති දෙයක් නම් ඒකට ඇලෙනවා අකමැති දෙයක් නම් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒක තමයි පොහුදුන් ස්වභාවය. අපි කැමති දෙයට ඇලෙනවා, ප්‍රශංසාවට ඇලෙනවා, ඒ වගේම කවුරු හරි බැන්නොත්, චෝදනා කළොත් එහෙම ඒකට අපි තරහ ගන්නවා. සරියුත් හාමුදුරුවෝ කියනවා, එහෙම වෙන්න එපා. මහ පොළොව වගේ දරා ගැනීමේ හැකියාව පුරුදු කරගන්න. බලන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ගුණාංග. මහ පොළොව වගේ අපි කැමති දේවල් අකමැති දේවලුත් වෙනවා ලෝක ධර්මතාවයන් වලට ඒ දේවල් සියල්ල අපට ඕනේ පිළිවෙලට සකස් කරගන්න බෑ කියන කාරණාව තේරුම් ගන්න. ලෝකයට අපි යා යුතු ගමන් මඟ දිසානතිය નિවරදිව අවබෝධ කරගන්න අවශ්‍ය සිහිය කල්පනාව අපට තිබිය යුතුයි. ඒක නිසා මහ පොළොව වගේ වෙන්න කියලා සරියුත් හාමුදුරුවෝ කියනවා මේ භික්ෂු පිරිස ඉස්සරහා ස්වාමීනි මම ඉන්නේ මහ පොළොව වගේ. මේ හාමුදුරුවෝ කවුද මට චෝදනා කරන්න? මම ධර්මසේනාධිපති හාමුදුරුවෝ. ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබු භික්ෂුන් වහන්සේ කියලා අපේ සරියුත් හාමුදුරුවෝ මාන්නයක් හදාගත්තද? නෑ. ඉතින් මේවා මහ පොළොව වගේ මේ චෝදනා එනවා මම ඒව ගණන් ගන්නෙ නෑ ස්වාමීනි කියලා කිව්වා. ඊළඟට තවත් උදාහරණයක් කියනවා සරියුත් හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සංඝ රත්නයේ මැද මම ඉන්නේ ජලය වගේ ජලය වගේ ජලය ජලයෙන් හැමදේම පිරිසුදුම දේවල්ද සෝදලා දෙන්නේ පිරිසුදු විදිහටම ජලය පාවිච්චි කරන්න ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු කරනවා විවිධ අපද්‍රව්‍ය එකතු කරනවා. මල මුත්‍රා එකතු කරනවා. හැබැයි ජලය කම්පා වෙනවද? මට ඕනේ පිරිසුදු දේවල් විතරයි අනිත් ඒවා දැන් බෝධින් වහන්සේ නාවන්න යනකොට අපි සුවඳ කුඩු දානවනේ. ඉතින් ඒ වතුර ටික වෙනම පිරිත්පැන් කලයක වතුර වෙනම සතුටක් ලබනවද? නැහැ. ජලය අකම්පිතයි. ඒ නිසා අපේ ජීවිතේට නිന്ദා ප්‍රශංසා සැප දුක් මේ ඕන දෙයක් එන්න පුළුවන් ඒවා උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමේ හැකියාව තිබෙන්න ඕනේ. ජලය වගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට කියා දෙනවා. ඊළඟට සරියුත් හාමුදුරුවෝ තවත් නිදර්ශනයක් කියනවා ස්වාමීනි මම මේ භික්ෂූන් වහන්සේලා මැද ඉන්නේ ගින්න වගේ, ගින්දර වගේ. ගින්දර වගේ කියලා කිව්වහම විවිධ අර්ථ දෙන සමහර මේ කාලේ වචන මේ වදන් තියෙනවා. සමහර වෙලාවට ගිනි පත්තු කරන මිනිස්සුත් ඉන්නවා. දවසක් මේ අපේ තරුණයෙක් ඇවිල්ලා මම ධර්මශාලාවේ ළඟ ඉන්නකොට මේ එක උපාසකම්ම කෙනෙක් වෙන්නලා මට කියනවා "හාමුදුරනේ අර උපාසකම්ම නම් ගිනි බෝලයක්" කියලා. ඉතින් මං ඇහුවාම කොච්චර ලස්සනද මේ සිල් අරන් ඉන්නවද කියලා හාමුදුරුවෝ දන්නේ උන්ද දෙන්නෙම ගිනි ගෙඩි කිව්වා. ඉතින් එහෙම සරියුත් හාමුදුරුවෝ එහෙම ගිනි ගෙඩි දුන කෙනෙක් නෙමෙයි. එතනදී අදහස් කරේ පින්නතුනේ උන්වහන්සේ දැන් සුවඳ සඳුන්දර දවනවා. ගින්දරෙන් සුවඳ සඳුන්දර දවනවා. අපේ කිරියාහාර උයද්දි එහෙමනේ කුරුඳුදර පාවිච්චි කරලා තමයි උයන්නේ. හැබැයි ගින්දරේට නිරන්තරයෙන්ම දැවෙන්නේ ඒ සුවඳවත් දර පමණද? නෑ. හොඳ දේවලුත් දවනවා, නරක දේත් දවනවා. ගින්න ඒ දේ සියල්ලම සමසිතින් කරන්නේ. ගින්දරට අඩු කුලේ, පහත් කුලේ, උසස් කුලේ එහෙම ભેදයක් නැහැ. සරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම ගින්දර වගේ, ගින්න වගේ සමසිතින් යුක්තවයි කටයුතු කරන්නේ. සමසිතින් යුක්තවයි කටයුතු කරන්නේ. බලන්න මේ සරියුත් හාමුදුරුවන්ගේ ස්වභාවය, මේ සීහනාදය. ඊළඟට සරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම මේ භික්ෂුන් වහන්සේලා මැද ඉන්නේ හරියට සුළඟ වගේ. සුළඟ වගේ ඉන්නේ. සුළඟට මල් සුවඳත් හමාගෙන යනවා. පරසතු මදාරා මේ දිව්‍ය ලෝක මල් වලින් ඈ ඒ වගේම මේ වනපස මල් වලින් පමණද සුළඟේ සුවඳ රඳා පවතින්නේ. මීතොට මුල්ල පැත්තෙන් එනකොට එහෙම වෙනම සුවඳක් තියෙන්නේ නේද? ඉතින් මේ සුළඟ කියනවද නෑ මට සුවඳවත් දේවල් පමණයි සුළඟින් හමන්න ඕනේ මේ දුර්ගන්ධයන් දෙන දේවල් හමා යන්න බෑ කියලා. එහෙම නෑ. මේවා සමසිතින් දරා ගන්නවා. අපේ ජීවිත කාලයේ පින්නතුනි මේ හැම දෙයක්ම සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. සරියුත් හාමුදුරු කියා දෙන්නේ ඒකයි. සමසිතින් දරා ගන්න. ඉවසීම පුරුදු කරගන්න. අකම්පිතව වෙන්නට නම් මහ පොලොවක් වෙන්න. ජලය වගේ වෙන්න, ගින්දර වගේ වෙන්න, සුළඟ වගේ වෙන්න කියලා. ඊළඟට මේ සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේගේ මේ දරා ගැනීමේ හැකියාව කියලා ඉවර වෙලා තවත් කාරණා තුනක් කියනවා උන්වහන්සේ තුල තියෙනා වූ නිහතමානී ගුණය ගැන. උන්වහන්සේ තුල තිබුණු නිහතමානී ගුණය ගැන සිංහනාදයක් පවත්වනවා. ස්වාමීනි මම මේ භික්ෂු සංඝයා මැද සිටින්නේ හරියට ඉඳුල් කඩක් වගේ. ඉඳුල් කඩක් වගේ. සරියුත් හාමුදුරුවන්ගේ චරිත කතාව අරන් කියවන්න පින්නතුනේ. උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ මහා කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් කොයි තරම් වටිනවද කියන එක දැනේ. සරියුත් හාමුදුරුවන්ගේ චරිත කතාව තියෙන පොත්වල. ලියවිලා. විද්‍යෝදයේ උගන්වන අපේ ගයන් චානුක විදානපතින් මහත්මයාගේ පොතක් තියෙනවා සරියුත් හාමුදුරුව ගැන ලියවිච්ච හරි ලස්සනයි. කියවන්න. සරියුත් හාමුදුරුව කියනවා ස්වාමීනි මම ඉඳුල් කඩයක් වගේ. ඉඳුල් කඩය කියලා කියන්නේ සර්වියට් එකක් වගේ. ලේන්සුවක් නෙමෙයි. ලේන්සුව නම් සුවඳ ඉස්සලා Taman ළඟ තියාගන්න ඕනේ. ඉඳුල් කඩෙන් මොකද කරන්නේ? ඉඳුල් පියහ දාලා පිරිසුදු ඒවත් පිහදාලා අපද්‍රව්‍යවත් පිහදාලා ඒක සාලෙ මැද්දෙන් ගෙනත් තියනවද? නැහැ. ඒක කොහේ හරි කුස්සේ තැන කුස්සිය තැනක එල්ලලා ඉන්නේ. දැන් බලන්න උන්වහන්සේගේ මේ නිහතමානී ගුණය උන්වහන්සේගෙන් බණ අහපු කොයි තරම් අය ওই දනංජානීය වගේ සූත්‍රවල පැහැදිලි වෙනවා පින්නතුනි උන්වහන්සේ කොයි තරම් කල්යාණ මිත්‍රත්වයෙන් දක්ෂිණ ගිරියට වැඩම කරලා මේ මරණාසන්නව ඉන්න ධනංජානීය සිටුතුමාට බ්‍රහ්ම ලෝකයට යන්න පාර හදලා දුන්නා. ඊළඟට බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා නිර්වාණ අවබෝධයට යන්න පාර කියා දුන්නා. ඒ ඔය එක උදාහරණයක් පමණයි මම කිව්වේ. නිසා උන්වහන්සේ පුදුම නිහතමානී උන්වහන්සේ කියනවා මම ඉඳුල් කඩක් වගේ මම බලාපොරොත්තු වෙන්නේ මගෙන් බණ අහපු අය ඔක්කොම මේ මට ඇවිල්ලා සලකන්න ඕනේ කියලා. අපි එහෙමද? අපි මොනවා හරි පුංචි හරි උදව්වක් කරොත් මම කොච්චර දේවල් කරලා තියෙනවද මෙයාට නේද? අපි බලාපොරොත්තු මම තමයි ඔය රස්සාව වරන් දුන්නේ. මම තමයි ඔයාට පාර කියා දුන්නේ. අපි කොයි තරම් නිඳා කරනවද සමහර අයට. සරියුත් හාමුදුරුවෝ කියනවා මාව අමතක කරාට කමක් නැහැ. වැඩේ කරගෙන ඉඳුල් කඩක් ඉඳුම් කඩෙන් පිහදාරේ වල ඉඳුල් කඩේ පැත්තක තියනවා වගේ මම එහෙමයි මේ භික්ෂු සංඝයා වැඳ ඉන්නේ. ස්වාමීනි ඒ විතරක් නෙවෙයි. මම ඉන්නේ සැඩොල් කුලේ ළමෙක් වගේ. මේ සූත්‍රයේ කියනවා මම සැඩොලෙක් වගේ ඉන්නේ කියලා. මේ කවුද මේ ප්‍රකාශය කරන්නේ? සාරේ කියන බැමිණියගේ පුත්‍රයන් වහන්සේ ඉන්දියාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩහින්න කාල සීමාවේදී කුල හතරක් තිබුණා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියලා. ඒකෙන් ඉහළම කුලය තමයි බ්‍රාහ්මණයෝ. බ්‍රාහ්මණ කුලයේ ඊටාම ශ්‍රේෂ්ඨ ගිහි චරිතයක් මෙයා. පැවිද්දටපත් වුණාට පස්සේ ඒ මාන්නය තියාගත්තේ නැහැ. එහෙම අභිමානවත් කෙනෙක් කියනවා මම හරියට සැඩොලෙක් වගේ සැඩොලෙක් සාමාන්‍යයෙන් අර උසස් කුලයක කෙනෙක් කෙනකොට පාරෙන් කානුවට බහිනවා. කානුවට බහැලා ඔළුව උස්සලාවත් බලන්නේ නැහැ. මේ සංස්කෘතිය අදටත් ඉන්දියාවේ තියෙනවා. තපෝදා නදිය ගාව නාන තන බැලුවා නම් ඔය ඇත්තන්ට ඒක දැක ගන්න පුළුවන් දඹදිව වන්දනා කරපු කෙනෙකුට. එතකොට පින්නතුනේ මේ සරියොත් ස්වාමීන් වහන්සේ කියනවා මම හරියට සැඩොල් කුලේ කෙනෙක් වගේ මම ඒ තරම් හිස පහත් කරගෙන මම නිහතමානීව ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි මම අම් සිඳුණු පිංගුණෙක් වගේ මේ මහා සංගරුවන මැද ඉන්නේ. අං සිඳුණු පිංගුණෙක් වගේ කියලා කියන්නේ ගොනෙකුට, ගවයෙකුට, ඍෂභයෙකුට තියෙන වටිනාම සම්පත තමයි අංකට්ටුව. ඒකෙන් තමයි ඕන ගැටලුවකට එයා එයාගේ හයිකාරකම් පෙන්වන්නේ. ඉතින් අන් දෙක සිඳුණු. ඒකෙත් පිං ඕනෙක් කියලා කියන්නේ ඔහේ අයාලේ යන්න දාලා තියෙන. ඒ තරම්ම මාන්නයක් නැති කෙනෙක් බවයි මෙතනින්දි පැහැදිලි කරන්නේ. සමහර ගෙවල් ඇතුළේදී සමහර අපේ මහත්වෝ කියනවා මං අහගෙන මමත් ඉන්නේ හාඳුන්නේ ගෙදර ඉතින් ওই ගෙදර ප්‍රශ්න කරන්න බැරි හින්දා ඉතින් පිංගුණෙක් වගේ තමයි කියලා. මොකද ගෙදර නෝනත් එක්ක හරි ඒ ප්‍රශ්න වලට ඕනෑවට පාටල වෙන්නේ නැහැ කියලා. එහෙමත් අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ තරම්ම නිහතමානීව කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බලන්න උන්වහන්සේගේ නිහතමානීකම ප්‍රදර්ශනය කර ප්‍රකාශ කරපු ආකාරය මේ කාරණාව කියලා සරියොත් හාමුදුරුව පින්නතුනි තවත් හරිය අපූර්ව කාරණා දෙකක් කියනවා උන්වහන්සේ මේ ශරීරය ගැන හිතන හැටි. උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී භාග්‍යවතුන් වහන්සේ මම මගේ මේ ශරීරය පිළිබඳව හිතන්නේ මේ තරුණ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් විසින් ඊටාම පිරිසිදුව නාලා ආවට පස්සේ කෙනෙක්ගේ ඇඟට කුණු වෙච්ච මිනිස් ශරීරයක් හෝ කුණුණු සර්ප කුණක් හෝ මල් මාලාවක් විදිහට දාපුවාම ඒක කොයිතරම් අපුල විදිහට අචුව විදිහට ප්‍රතික්ෂේප කරනවද මම මගේ ශරීරය පිළිබඳව අන්න ඒ විදිහට පිළිකුල් සිතින් මම බැහැර කරන්නේ උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය ගැන මේකේ තවත් කාරණාවක් උදාහරණයක් කියනවා කුණු මස් පිරුණු වාජනයක තියෙන තෙල් ඒ වාජනේ හිල් වෙලා කෙනෙක්ගේ ඇඟ දිගේ බේරෙනකොට ඒ බේරෙන කුණුණු මස්වල ඒ තෙල් වලට කොයිතරම් අපුලක් එනවද මගේ මේ නව දොරකින් අපද්‍රවයන් වෙන්නා වූ ශරීරය ගැන මම හිතන්නේ එහෙමයි එහෙම හිතන මම මේ කුණුප ශරීරයේ තවත් කෙනෙකුට බාධාවක් කරදරයක් වෙන්න නම් කටයුතු කරන්නේ නෑ ස්වාමීනි කියලා කියනවා උන්වහන්සේ ශරීරය ගැන එහෙමයි හිතුවේ. ඉතින් එහෙම කියලා ඉවරලා උන්වහන්සේ කියනවා ස්වාමීනි මම එහෙම නිසාවෙන් කිසිම කෙනෙකුට අහිතක් නම් මේ ශරීරයෙන් කරන්නේ නැහැ. ඇඟේ හැප්පුණේ නැහැ කියලා. නැත්තම් මේ මම මේ නිකන් නොකරපු චෝදනාවක් මට මෙයා කරන්නේ මම මේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතුරින් අගතන්පත් හාමුදුරුවෝ කියලා ධර්මසේනාධිපති හාමුදුරුවෝ කියලා උන්වහන්සේ මාන්නයකින් තොරව මම අන්න ඒ විදිහටයි මගේ ශරීරය ගැන හිතුවේ කියලා බුදුහාමුදුරන්ට කිව්වට පස්සේ අර හාමුදුරුවෝ අඬාගෙන බුදුහාමුදුරුවෝ ළඟ වැඳ වැටිලා කියනවා අනේ මේ තරම් උතුම් ශ්‍රේෂ්ඨ ආර්ය පුත්‍රයන් වහන්සේ නමකට නේද මගෙන් වරදක් වුනේ ස්වාමීනි මට සමාව දෙන්න කියලා වන්දනා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ වෙලාවේදී සරියුත් හාමුදුරුවන්ට මේ මෝඝ පුරුෂයාට මේ හිස් මිනිසයාට සමාව දෙන්න එහෙම නැත්නම් මේ මිනිස්යාගේ මේ භික්ෂුවගේ හිස හත් කඩකට පැරිලා මෙතනදිම මරණයටපත් වෙනවා. නහර පුපුරලා මරණයටපත් වෙනවා. ඒ නිසා බලන්න පින්නතුනි මේ සූත්‍ර දේශනාව අවසානයේදී තියෙනවා තවත් කාරණාවක්. ස්වාමීනි සමාව දෙන්න කලින් මම කැමති යම් ආකාරයකින් මගෙන් වචනයකින් හරි වැරද්දක් වුණා නම් මම මේ හාමුදුරුවන්ගෙන් සමාව ගන්න කැමතියි කියලා. බලන්න මොන තරම් උන්වහන්සේ නිහතමානීද කියලා. ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේගෙන් මමයි සමාව ගත යුත්තේ මට ස්වාමීනි සමාව දෙනසේක්වා කියලා. ඉතින් උන්වහන්සේ සමාව දෙනවා අර භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම සාදු නාද දෙමින් මේ සරියොත් මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව සිංහනාදයේ පිළිබඳ සාදුනාද දෙමින් උන්වහන්සේලා ඒක අනුමත කරනවා. ඒ නිසා පින්නතුනේ අපි තුල නිහතමානීත්වය ඒ වගේම මේ කය පිළිබඳව මාන්නකින් තොරව කටයුතු කිරීම සහ දරා ගැනීමේ හැකියාව ඇති කරගන්නට ඔබ හැමදෙනාටම මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයෙන් ඔබේ ජීවිතය අර්ථාවබෝධයට පත් කරගන්නට හැකියාව අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමදෙනාටම උතුම් නිර්වාණාවබෝධයම වේවා සාදු සාරුවන් සරණයි හැමදිනාට ධර්මාන් ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම මහා විහාරස්ත විද්‍යානිකේත පිරිවෙන් පරිවෙනාධිපති හා සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පාද පරගම්මන අමරකීර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු